එම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගා කාන්තාවන් දෙදෙනෙක් පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් ඒ අනුව පුද්ගලයන් හතර දෙනෙක් මිය ගියා. තවත් වෑන් රථයේ සිටි පුද්ගලයන් 13 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් අතර කුඩා ළමුන් 6 දෙනෙක්ද සිටින බවට වාර්තා වෙනවා. තුවාලකරුවන් මේ වන විට මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබා ගන්නවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මෙම දින කිහිපය තුළම මාර්ග රියානතුරු කිහිපයක්ම වාර්තා වුණා. ඉතු මාර්ග අනතුරු සියල්ලක්ම සිදු වෙලා තිබෙන්නේ අනතුරු වලට සම්බන්ධ පාර්ශවයකගේ දැඩි අපරීක්ෂාකාරී ක්‍රියාවන් ඒ වගේම නොසලකිල්ල හේතුවෙන්